හොඳ අපි ධම් සාකච්ඡා ආරම්භ කරමු. අපි උදේ වරුවේ සාකච්ඡා කරන ප්‍රශ්නේ තව සුළු වෙලාවක් තව වැඩිපුර ටිකක් විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ අහන්නේ පටිච්ච සමුපාද ක්‍රමයේ ස්පර්ශය හට ගැනීමට පෙර නාම රූප සලආයතන හට ගන්නා නමුත් තින්නම් සංගති පස්සෝ යනුවෙන් කියවෙද්දී රූපය ඇසසහ චක්ක විඥාණය නිසා ස්පර්ශය හටගනී ආදි වශයෙන් විග්‍රහ කරන එකයි මේ ප්‍රශ්නේ කියලායි කියන්නේ. අපි අර ඉස්සෙල්ලා කිව්ව ක්‍රමේ තමයි ඉස්සෙල්ලා හටගන්නේ විපාක විඥානය. විපාක විඥානය හට ගැනීම තමයි මුලින් සිද්ධ වෙන්නේ. චක්කුංජ පටිච්ච රූපේච උප්පාදේති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ ආදි වශයෙන් චක්කු විඥානයේ පහළ වුණාට පස්සේ සිද්ධ වෙනවා කිව්වේ චක්කු විඥානයේ වශයෙන් මුලින් පහළ වෙන්නේ විපාක විඥානේ. ඒ විපාක විඥානයේ පස්සේ තින්නම් සංග කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. මේ තුනේ එකතුව ස්පර්ශය කියලා මේක සාමාන්‍යයෙන් තේරුම් කරලා දෙනවා. මේ තුනේ ස්පර්ශය වෙනකොට මේ සංඝ කියන වචනේ කෙලෙස් වලටත් කියනවා. පංචකාම ක්ලේශයන්ට කියන තව නමක් තමයි සංඝ. සංඝ කියන්නේ එකක්. මහ ප්‍රාණ කියලා කියන්නේ එකක්. ඒ කියන්නේ කෙලෙස් බිඳ හරිනවා කියන එක. සංඝ කියන්නේ කෙලෙස් සමග එක් වෙනවා කියන එක. මේ කෙලෙස් සමග එකතු වීමට හේතු වෙන ස්ථාන තුනක් තියෙනවා. ඇහැ පිළිබඳව. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජිත චක්කු විඥානං කියනකොට චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති මේ ක්ලේශයක් හට ගන්න තැන. මෙන්න මේ ක්ලේශයත් සංගයක්. රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppajjamaana uppajjati එතනි වීසමානා නිවීසති මේ තව සංගයක්. සංග දෙකක් කියවුණා. රූපේ පිළිබඳව තෘෂ්ණාව එහි උපදිනවා. චක්කු විඥානං ලෝකේ උපජ්ජමානා උපජ් ඇදී අර විදිහට මෙනවා. චක්කු විඥාන ලෝකේ මේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමානා උපජ එතනි විසමානා නිවිසති. චක්කු විඥානයේ ලෝකයේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුක්තයි. එහි තෘෂ්ණාව ඒ ඒ අසුරේ උපදිනවා. තුන්වෙනි සංගය ඔන්නේ සංග තුනේ එක්වීමක් ඇත්නම් මේක ස්පර්ශය කිව්වේ. මේක ස්පර්ශ ක්‍රමයක්. ඒ තින්නම් සංඝ කියන ස්පර්ශය එකක්. ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි තුන නිසා හටගන්න ස්පර්ශය රහතන් වහන්සේලාට දැනෙනවා. ඒක විපාක ස්පර්ශය. ওই සංඝ තුنين ස්පර්ශයක් හටගත්තොත් මොකද වෙන්නේ? පටිච්චසමුපාදයේ පස්සපත්ත්‍ය වේදනා කියලා වේදනාපත්ත්‍ය තණ්හා ආදී වශයෙන් මේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. අන්න එතන පස්ස කියලා කිව්වේ සංස්පර්ශයන්ට තත්ත කතමා සලායතන පත්‍යා පස්සෝ මේ සලායතන පත්‍යෙන් ස්පර්ශ වෙනවා කියන්නේ කුමක්ද චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගාන සම්පස්සෝ ජීවා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ අයං උච්චති සලායතන පත්‍යා පස්සෝ අන්න ස්පර්ශ විග්‍රහ වෙන්නේ නැහැටි නිකම්ම ස්පර්ශ නෙමෙයි හය ආකාර සංස්පර්ශයන්ටයි මේ ස්පර්ශ කියන වචනේ කෙටි කරලා කිව්වේ. එකක් තමයි පටිච්චසමුප්පාදේ මාතෘකා පාළිය. ඒක තමයි සලායතන පත්‍ය පස්සෝ කියලා කෙටියෙන් කිව්වේ. අර ඒක විග්‍රහය කරගත්ත විස්තරේ ගන්නේ නැතුව නිर्देशයේ ප්‍රතිනිर्देशයේ දකින් නිर्देशය දකින් නැතුව අපිට එහෙම නිගමනය කරන්න බෑ එහි අර්ථය මොකද්ද කියලා. ඒ නිर्देशය තමයි අපි සංපස්ස වශයෙන් හය ආකාරයට විග්‍රහ කරලා කිව්වේ. අන්න ඒකේ නිर्देशය තියෙන හැටි. අන්න සංස්පර්ශයයි ස්පර්ශයයි දෙකේ තියෙන වෙනස දකින්න ඕනේ. සංස්පර්ශය හැටගන්නේ සංකාරෝනේ. සංපස්සේ නිසා හටගන්නවා වේදනාව. පස්සපත්‍ය වේදනාව කියලා මාතෘකා පාළිය පරිත්‍යාම උපාදී තියෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ කියලා කෙටි අර්ථේ. තත්තක ඒක ඒක විග්‍රහ වෙනවා. නිද්දේශයට. තත්තකතමා පස්සපත්‍ය වේදනා. මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙනවා කියන්නේ කුමක්ද? අන්න වේදනා විස්තරේ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා කාය සංපස්සජා වේදනා මනෝ සංපස්සජා වේදනා අයං උච්චති පස්සපත්ත්‍ය වේදනා ඔන්න නිर्देशේ විග්‍රහ කළා සංපස්සජා වේදනා එකක් වේදනා තව එකක් ස්පර්ශයෙන් හටගන්නා වේදනාවක් ඒක ਸਰවචිත්ත සාධාරණ චෛතසිකයක් විපාක හිතේ පිහිටනවා අනිසිතවලත් පිහිටනවා විපාක හිතේ මේක පිහිටන්නේ සාතන් වහන්සේලාත් පිළිතරන නිසා. අර අවිද්‍යාවෙන් හටගන්න ස්පර්ශය නෙමෙයි ඒ වේදනාව නෙමෙයි. සිතක් හැබැයි නම් ඒකාන්තයෙන් ඒ වේදනාව තිබිය යුතුමයි. ඒකයි සර්වචිත්ත සාධාරණ කිව්වේ. සියලු සිත්වලටම සාධාරණ චෛතසික හතක්. ඒකෙන් ඒ හතෙන් එකක් තමයි වේදනා චෛතසිකය. හැබැයි සම්පස්සජා වේදනා කියන්නේ එහෙම එකක් නෙමෙයි ඒක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ. ওই දෙකේ වෙනස දකින්න ඕනේ. මේක දැනගන්නවා නම් දැන් මේ පහවණු කලාපොළ හෙළබදු වීම සංග්‍රහයේ කලාපොළ හොඳට මේක විග්‍රහ කරලා තිබුණා. ඒ සංග්‍රහව කියවුවා මේ ප්‍රශ්නේවත් අහන්න තරම් දෙයක් නැහැ තේරෙනවා. ඒ තරම් සම්පස්සජා වේදනාවයි වේදනාවයි දෙකේ වෙනස විග්‍රහ කරලා තිබුණා ලිපිවල. එදා හොඳින් තේරුම් අරගන්න සම්පස්සජා වේදනාව කියන්නේ විපාක නෙමෙයි. ඒක සංඛාර වලටයි තියෙකක්. දැන් ජවන් හිත්වල පහළ වෙන එකක්. ස්පර්ශයත් වේදනාවත් විතරක් කියන්නේ හරිය. මූලික විපාක හිත්වල පහළ වෙන එක. හැමිලිය විපාක හිත් පහළ වෙනට මුලින් හට ගන්න ඕනේ. ඒක තමයි ඒවා ඉතින්සෙල්ලා විඥාන මුල් වෙලා හටගත්තේ. විඥාණයෙන් හටගත්ත ක්‍රම එකක්. ඒ වගේම සංඛාර හට ගන්නකොට නැත්නම් යම් කිසි විදිය කර්ම හට ගන්නකොට ඒ හටගත්ත විපාකයේ මුල් කරගෙන නැවත විපාකයේ කම්ම සම්භව කියලා පහළ වෙනවා. විපාකයෙන් කර්ම සම්භාවයක් වෙනවා. ඉතින් අන්න ඒක තමයි මේ තියෙන වෙනස. මේක ඉතින් බොහොම සියුම්. තේරුම් අරගන්න ඕනේ. හොඳ පැහැදිලිව තේරුම් ගත්ත හැකියි.